විතක්ක සමුච්ඡේදාය අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගතායාති සාදු සාදු සාදු සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ පින්නතුනි මාත්‍රකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ ඊටාම වටිනා උතුම් දේශනාවක්. සාමාන්‍යයෙන් බොහෝ දෙනා අද ධර්මයේ කතා කරන යුගයක් නිසා බොහෝ දෙනා බලාපොරොත්තු වෙන වහවහාම නිවන් අවබෝධ කරගන්න. ඒ බව නොයෙක් දිනාගේ කතාවලින් අපට පැහැදිලි වෙනවා. සමහර පින්නතුල් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ ඉක්මනටම නිවන් දකින්නේ කොහොමද කියලා. එහෙමනම් පින්නතුනේ අද මේ කියලා දෙන දේශනාව ජීවිතයට ගලපගත්තොත් ඉක්මනින් නිවන් අවබෝධ කරගන්නට ඇත්තටම මේ දේශනාව ලොකු උපකාරයක් වෙනවා. මේ දේශනාව පින්නතුනේ සාමාන්‍ය ජීවිතයේ ඉඳලා නිවන දක්වාම ඇදලා යන උතුම් දේශනාවක්. සරලයි වගේ පෙවුනට ගාම්භීර අර්ථයක් සාරවත් අර්ථයක් තියෙන උතුම් දේශනාවක්. මේ දේශනාවේ නම තමයි මේගිය සූත්‍රය. බොහෝ දෙනා මේ සූත්‍රය ශ්‍රවණය කරලා තියෙන්නත් පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ මේගිය ස්වාමීන් වහන්සේට තමයි මේ දේශනාව එදා සිද්ධ කළේ. පින්නතුල දන්නවා අපේ බුදුරජාණන් වහන්සේට මුල් කාලේ නিত্য උපස්ථායකෙක් හිටියේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේගේ උපස්ථානය ලැබුණේ අන්තිම අවුරුදු 25යි. මුල් කාලේ තථාගතයන් වහන්සේට එක එක ස්වාමීන් වහන්සේලා උපස්ථාන කරලා තියෙනවා. මේ කියන කාලේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ මේගිය කියන ස්වාමීන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේගිය ස්වාමීන් වහන්සේ වාලිකා කියන ප්‍රදේශයේ විවේකස්ථානයක උතුම් සේනාසනයක වැඩ හිටියා. ඉතින් මේගිය ස්වාමීන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේට මතක් කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මං හැමදාම මේ ළඟම තියෙන ගමටයි පින්නපාති වඩින්නේ. මං කැමති ඒ ගමට එහා පැත්තෙන් තියෙන ජන්තු කියන ගමට පින්නපාති වඩින්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා ආයේ ගමට පින්නපාති වඩින්න කැමති නම් පින්නපාති වඩින්නේ කිව්වා. ඉතින් මේ ගිය ස්වාමීන් වහන්සේ පින්නපාති වැඩියා. පින්නපාතේ කරගෙන නැවත වඩිනකොට දැක්කා ලස්සන අඹ වනයක් තියෙනවා. මේ හාමුදුරන්ට හිතුණා ටිකක් ඇතුල් වෙලා බලන්න ඕන කියලා. ඉතින් මේ අඹ වනයේට පිවිසිලා බලනකොට මනරම් පැනක්. ඒ අඹවනේ එහා පැත්තෙන් ගලාගෙන යන ලස්සන නිල් පාට වතුර තියෙන ගඟක්. කිමි කලා ගඟ. දැන් මෙහෙම කියනකොට අපිට චිත්‍රයක් ලැබිලා පේනවා. මේ ස්වාමීන් වහන්සේට හිතුණා මෙතන හොඳයි භාවනා කරා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන මම මෙතෙන්ට එනවා භාවනා කරන්න කියලා තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කිව්වා ස්වාමීනි පුදුම විවේක ස්ථානයක් මම දැක්කා. ඒක දැක්ක ගමන්ම මට හිතුනේ මෙතන භාවනා කරන්න හොඳයි කියලා. ඒ නිසා මට යන්න අවසර දෙන්න කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යන්න එපා. මේ දවස්වල මම විතරනේ ඉන්නේ. නමුත් මේකේ හාමුදුර ඇහුවේ නැහැ. දෙවෙනි පාරත් වෙන්න අවසර ඉල්ලුවා. භාගතුන් වහන්සේ ඔබ වහන්සේ නම් කෙලෙස් නැති කරලා ඉන්නේ. මම තාම කෙලෙස් සහිත පුජ්‍යලෙක්. ඒ නිසා මට යන්න දෙන්න කිව්වා. දෙවෙනි පාරක් ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි පාරක් මේ ස්වාමීන් වහන්සේ ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් යන්න ඕන නම් යන්න කිව්වා. මේගේ හාමුදුරන්ට අවසරය ලැබුණානේ. බොහෝම සතුටෙන් ඒ අඹ වලේට ගිහිල්ලා දැන් භාවනා කරන්ඩ පත්කඩේ දාලා ඉඳගත්තා. දැන් භාවනාව කරගෙන යනකොට පරණ දේවල් මතක් වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ හිතාගන්න බැරි විදිහට රාග සංකල්පනා වලින් හිත වෙලා ගත්තා. Taman කීයටවත් හිතපු නැති විදිහට ව්‍යාපාද සංකල්පනා වලින් සිත පිරුණා. දැන් මේ ස්වාමීන් වහන්සේ හොඳටම බය වුණා. අනේ මම මේ කාම විතරක හිත හිතා ඉන්න මහාන විච්ච කෙනෙක් නෙවෙයිනේ. ව්‍යාපාත විතරක හිත හිතා මහාන වෙලා මහානදම් පුරන්න ආවේ නෑ මම. මම ආවේ සද්ධාවෙන්. මං නිවන ඉලක්ක කරගෙන ආයේ මහානදම් පුරන්නේ. ඉතින් බය වුණා. බය වෙලා ඉක්මනට බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා කියනවා ස්වාමීනි මට හරි වැඩේ නෙවෙයි. මම මේ විවේක පරිසරයේ උපයෝගී කරගෙන භාවනා කරන්න හැදුවට කෙලෙස් වලින් මගේ සිත වෙලාගත්ත කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය ඔය නිවන් දකින්නවා කියන එක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට යායුතු ක්‍රමවේදයක් තියෙනවා. එහෙමනම් දැන් මේ දේශනාව මේ පින්නතුල්ලාට කරන දේශනාවක් හැටියට දැන් මේකට හිතට ගන්න ඕන. එතකොට තමයි මේකේ හොඳට ප්‍රයෝජන ගන්න පුළුවන්. එදා මේකේ ස්වාමීන් වහන්සේට වදාළ දේශනාව අපි හැම දිනාටම හොඳට ගැලපෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන මේගිය නිවන් දකින්න නම් මුලින්ම කරුණු පහකින් මෝරන්නට ඕන. කරුණු පහකින් මෝරලා කරුණු හතරක් දිනු කරන්න ඕනේ. ඔච්චරයි වැඩපිළිවෙල. ලේසි නැද්ද? ලේසි. මුලින් කරුණු පහක් දිනු කරන්න ඕන. කරුණු පහකින් මෝරන්නට ඕන. ඊළඟට කරුණු හතරක් දිනු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේගිය ස්වාමීන් වහන්සේට වදාරනවා මේගිය මුලින්ම නිවන් දකින්න ඕන නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය මෝරන්නට ඕන. මේකේ හාමුදුරුව මේ ලෝකයේ සිටින අසහාය සහය හිතාගන්නවත් බැරි කල්යාණ මිත්‍රය අතහැරලයි භාවනා කරන්න ගියේ. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාारण ඕනම කෙනෙකුට නිවන සාක්ෂාත් කරගන්නට නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕන කරනවා. වෙනසුනේ මේක මහ පුදුම දෙයක්. කල්යාණ මිත්‍ර ඇසුරක් නැතුව අපට ගමනක් නැහැ. ඒකට ඕන තරම් සාධක කියන්න පුළුවන්. ඒ වගේම පින්නතුල්ලත් ඕන තරම් කල්යාණ මිත්‍රයා ගැන කරුණු අහලා තියෙනවා. හැබැයි කොච්චර ඇහුවත් වැඩි නෑ. මොකද බුදුරජාණන් වහන්සේ දා දවසට දෙවතාවක් කල්යාණ මිත්‍රයාගේ තියෙන වටිනාකම පැහැදිලි කරනවා. දුර්ලභෝ සත්පුරුෂ සංසය. කල්යාණ මිත්‍ර ඇසුර කියන්නේ මහ පුදුම දෙයක්. එහෙමනම් අපි වගේ කෙලෙස් සහිත පුද්ගලයන්ට එක විනාඩියෙන් විනාඩියට කල්යාණ මිත්‍රයා ගැන ඇහුණත් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ තරමට මේ ගමනට කල්යාණ මිත්‍ර සම්පatti අවශ්‍යයි. කල්යාණ මිත්‍රයා නිසානේ අපට ධර්මය ලැබෙන්නේ. ධර්මයේ ලැබුණොත් ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ශ්‍රද්ධාව දිනු වුණොත් පින්නතුනි නුවණින් මෙනෙහි කරන්න පුරුදු වෙන්නේ. නුවණින් මෙනෙහි කරනකොට තමයි සිහිය නුවණ දෙක වැඩෙන්නේ. සිහිය නුවණ දෙක වැඩුණොත් තමයි ඉන්ද්‍රිය සංවර වෙන්නේ. ඉන්ද්‍රිය සංවර වුණොත් තමයි අපි කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්නේ නැතුව ඉන්නේ. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වුණොත් තමයි සතර සතිපට්ඨාන වැඩෙන්නේ. බොජ්ජංග ධර්ම වැඩෙන්නේ. ඒ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙන්නේ මූලිකව මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තිබුණොත් පමණයි. ඒතර කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ නිකන් සාමාන්‍ය මිත්‍රකමක් පවත්වන, යහලුකමක් පවත්වන කෙනා නෙවෙයි. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ පින්නතුන් ඊට වඩා උසස් කෙනෙක්. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි තමන් ඇසුරු කරන අය දුස්සීලයි නම් සීලවන්තයන් බවට පත් වෙනවා. සාමාන්‍ය යාළුවන්ගෙන් ඉසි කෙරෙන්නේ නැහැ නේද? සාමාන්‍ය යාළුවෝ හිතවත්කමට ඉන්නවා දුස්සීලකම් කරනවා නම් ඒකටත් උපකාර කරනවා. අපි හිතනවා මගේ හොඳම යාළුවා තමයි මෙයා. නමුත් එයා නෙවෙයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ සමහර වෙලාවට කල්යාණ මිත්‍රයා අපට වැඩිය අර සාමාන්‍ය යාළුවා තරම් ප්‍රේමනාප නොවෙන්නත් පුළුවන්. මොකද කල්යාණ මිත්‍රයා බලන්නේ තමන් ඇසුරු කරන කෙනා කොහොම හරි සීලවන්තෙක් කරන්න. ඊළඟට තමන් ඇසුරු කරන කෙනා තද මසුරු කෙනෙක් නම් මොනවා හරි ක්‍රමයක් හදාගෙන තමන්ගේ යාළුවාට පරිත්‍යාගය පුරුදු කරනවා. අතන මෙහෙම දෙයක් වෙනවා, මෙහෙම දෙයක් කරනවා, අපි උදව් කරමු නේද? මාත් උදව් කරනවා. ඔයාට පුළුවන් විදිහට උදව් කරන්න. ඒ විදිහට කොහොම හරි මේ දාණයට හුරු කරනවා. ඔන්න කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. ඊළඟට ඇසුරු කරන කෙනා අල්පස්සුත නම් කොහොම හරි ධර්මඥානයක් ඇති පුද්ගලයෙක් බවට පත්කරන්න උත්සාහවන්ත වෙනවා. බණක් තියෙනකොට යන් අපි බණ අහන්න එතන බණ හොඳයි. යහවල් තැන යන් අතන වැඩසටහනක් තියෙනවා. කොහොම එක් කරගෙන යනවා. ඒ එක් කරගෙන යන්න පින්නතුනි කල්යාණ මිත්‍රයා. එහෙනම් ඒ වගේ උසස් ගුණයක් තියෙන කෙනෙක් තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේ කියන කල්යාණ මිත්‍ර ඇසුර අත්‍යවශ්‍යයි නිවන් දකින්න. එහෙනම් පළමුවෙන්ම මෝරන්න ඕන මොකෙන්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඉතින් මේ ගැන පින්නතුනි නිතර දෙවේලේ කරුණ ඇහෙන නිසා අපි වැඩිම යමක් කියන්න යන්නේ නැහැ. මුළු බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රානුසා කෙනෙක් පින්නතුල්ලා සම්පින්ම හිතේ තියාගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා නිවන් දකින්න නම් දෙවනුව සීලවන්ත භාවයෙන් මෝරන්නට ඕන. මේ සිල්වත්කම නැතුව අපිට ඉස්සරහට යන්න බෑනේ. මේ ශාසනය හඳුන්වන්නේ සීල, සමාධි, ප්‍රඥා, ත්‍රිපිටකාව. ඊළඟට සත්ත්වවිසුද්ධියේ පළවෙනි සුද්ධිය සීලවිසුද්ධිය. සීලවිසුද්ධිය නැත්තම් චිත්තවිසුද්ධියට යන්න බෑ. චිත්ත විසුද්ධිය නැත්නම් ditthi විසුද්ධි, කාංකාවතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධියට යන්න බෑ. එහෙනම් මේ සත්මහා ප්‍රාසාදයේම නගින්න තියෙන පළවෙනිම தত্ত্বය තමයි මොකද්ද? අක්තිවාරම තමයි සීලය. එහෙනම් සීලවන්ත භාවය ඇති කරගන්න ඕන. ඒකනේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ධර්මස්කන්ධ 84000ක් දේශනා කළා. මේ 84000ක් ධර්මස්කන්ධ වලින් ධර්මස්කන්ධ 21000ක්ම උන්වහන්සේ දේශනා කළේ විනය පිටකයේ තුල. කියන අපේ හික්මීම මෙන්න මේ හැදිච්චකම මෙන්න මේ ශික්ෂණය හදන්න තමයි ධර්මස්කන්ධ 21000ක්ම උන්වහන්සේ දේශනා කළේ. එහෙමනම් මේ සීලවන්තකම කොච්චර වටිනවද කියන එක පින්නතර හිතන්න ඕන. අනික සීලවන්තකම නැතුව අපිට අපායෙන් ගැලවෙන්නත් බෑ. කොච්චර දන් දුන්නත් අපායෙන් ගැලවෙන්න බෑ. සීලවන්තකම හදා ගන්නම වෙනවා. එහෙමනම් පින්නතුනි මේ අත්තන්ට ගිහියන් හැටියට ආරක්ෂා කරන්න තියෙන සිකපද පහයි. මේ ශික්ෂාපද පහ කොහොම හරි ආරක්ෂා කරන්න හැමෝම හිතට ගන්න ඕන කොටින්ම සීලය කියලා කියන්නේ කයයි වචනයයි දෙකේ සංවරය. එතකොට බුදුරජාණන් වහන්සේ සිකපද පැනෙව්වේ කෝටි ගණන් ශික්ෂාපද පැනෙව්වේ කයටයි වචනයටයි. බලන්න මේ දෙකට තමයි විනය පිටකයේ තියෙන සියලු ශික්ෂාපද පනවලා තියෙන්නේ. හිතට බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවලා තියෙනවා. හිතට එකම ශික්ෂාපදයක්වත් පනවලා නැහැ. හිතට ශික්ෂාපද පැනවුවා නම් සීලවන්ත වෙන්න පුළුවන්ද? බෑ. දැන් හිතට හිතන දේවල් ශික්ෂාපදයකින් වළක්වන්න බෑනේ. හැබැයි කයයි වචනයයි සංවර වෙනකොට හිත ඉබේටම ඉතින් මෙල්ල වෙනවා. ඉබේටම සංවර වෙනවා. එහෙමනම් මෙන්න මේ ශික්ෂණය ඇති කරගන්න ඕන. ඉතින් දැන් පින්නතුල්ලාට ගිහියන් හැටියට මේ ශික්ෂාපද පහ තියෙනවා. ඒ ශික්ෂාපද පහ ආරක්ෂා කරන්නම ඕන. හැබැයි ඉතින් මේ සිල් පිළිබඳව කොච්චරවත් කතා වෙනවා. පන්සිල් පිළිබඳව දේශනා පුදුම තරම් ඇහෙනවා. නමුත් කනගාටුවෙන් උනත් කියන්න ඕන. ඉතින් කොච්චර දේශනා ඇහුණත් සිල්ගුණ පුරණ අය හරි අඩුයි. හැබැයි ඉතින් සීලවන්ත භාවයෙන් නැත්නම් ඉස්සරහට යන්න බෑ. එහෙමනම් මේ පන්සිල් ආරක්ෂා කරගන්න හොඳ ක්‍රමයක් තියෙනවා. ඒක පිළිතුරු බොහෝම සරල එකක්. දැන් අපි මේ ශික්ෂාපද ආරක්ෂා කරනකොට හොඳට අවංක වෙන්න ඕනේ. තමන්ම කල්පනා කරලා බලනවා මට මේ ශික්ෂාපද පහෙන් මොන ශික්ෂාපදයට ආරක්ෂා කරන්න පුළුවන්? අපි හිතමු එක පළවෙනි ශික්ෂාපදේ පුළුවන්. එයා හැමදාම ඒ ශික්ෂාපදේ සමාදන් වෙලා ඒ පිළිබඳව රැයට නිදා ගන්න ගියාම උදේ කාලේ විවේක තියෙන කාලේ ඒක මෙනෙහි කරනවා නේ මං කොච්චර හොඳ කෙනෙක්ද මම මෙහෙම හිටියට දැන් සති ගාණක් මාස ගාණක් මధుරෙක්වත් මරන්නේ නැහැ එහෙම හිතනවා එහෙම හිතනකොට පින්නතුනි ඒක මදි වෙනවා. තව දෙයක් සම්බන්ධ කරගන්න හිතෙනවා. ඊළඟට යා ටිකක් කොහොම මේක හොඳට පුරුදු කළා මොන කැමැති ශික්ෂාපදයක් අපි හිතමු දෙවෙනි ශික්ෂාපදේ මොන දෙවෙනි ශික්ෂාපදයක් සමාදන් වෙනවා දැන් පංච සීලෙන් දැන් ශික්ෂාපද දෙකක් අක්කුරටම රැකෙනවා හැමදාම මෙනෙහි කරනවා නේ දැන් මං මදුරුවෙක්වත් මරන්නෙත් නෑ ඉදි කට්ටක දෙයක් හොරකම් කරන්නේ මං කොච්චර වටිනවද ඒකත් මදි වෙන සීලේ හැටි උහම පින්නතුරි මාස ගාණක් යනකොට පන්සිල්ම අකුරටම රකින්න හදාගන්න පුළුවන් දැන් මේක සාමාන්‍යයෙන් එහෙම ආරක්ෂා කරන්න පුරුදු වුණාට පස්සේ මොනම දෙයකටවත් ඒ ශික්ෂාපදනම් කඩන්න බෑ ඒ තරමට ඒක සකස් වෙනවා දැන් සාමාන්‍ය ධර්මයේ ස්වභාවය තමයි පින්නතුරු ටිකක් හොඳට අවංකවම ගුණධර්ම පුරනකොට ඒ ටික මදි. දැන් අපි බණක් අහනකොටවත් බලන්නකෝ. මුලින් අපි පුංචි සරල බණ ඇහුවේ. පස්සේ අපිට ගැඹුරු ගැඹුරු බණ ඕන. මොකද ඒකේ ස්වභාවය එහෙමයි. අවංකවම පින්කම් කරනකොට උනත් එහෙමයි මුලින්ම පුංචි පුංචි පින්කම් කරනවා. මුලින්ම තිසරණේ සරණ යනවා ඊළඟට පන්සිල් 1 2 3 රකින්න පටන් ගන්නවා ඊළඟට පන්සිලුත් මදි වෙනවා ඊළඟට අටසිල් රකිනවා අටසිලුත් මදි වෙලා දසසිල් රකිනවා දසසිල් හොඳට ආරක්ෂා කරලා තවත් කරන්න දෙයක් බලනවා ඒක මේ සීලයේ තියෙන ස්වභාවයක් එහෙමනම් පින්නතුල්ලා මෙන්න මේ ක්‍රමයට හරි මේ ශික්ෂණය මේ හික්මීම මේ හැදිච්චකම හදා ගන්න ඕන එහෙම නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. එතකොට බලන්න එහෙනම් සීලෙන් හොඳට මෝරන්න ඕන. තුන්වෙනුව පින්නතුනි දස කතා වස්තුව. මේක නම් ටිකක් හුරු නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කතා 10ක්. පින්නතුනි සිල් ගුණ පුරණ කෙනා මේ වචනේ පාලනය කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වන අපට වදාළේ සම්නිපතිතානං වූ භික්කවේ ද්වංකරණිය. මහන්නේ එකතු වුණාම වැඩ දෙකක් තියෙනවා කරන්න. එක්ක නිශ්ශබ්දව භාවනා කරන්න ඕන නැත්නම් ධර්මය විතරක් කතා කරන්න ඕන. ඒ එහෙමනම් පින්නතුනේ මේ හැම දිනාටත් ඒක සාධාරණයි. අද අපේ රටේ බොහෝ දෙනෙකුට භාවනාවක් හරියට කෙරෙන්නේ නැත්තේ භාවනාවක් වැඩෙන්නේ නැත්තේ ප්‍රතිපත්තිය තුළ ස්ථාවරව ඉන්න බැරි ප්‍රධාන බාධකයක් බවට පත් වෙනා තියෙන මේ කතාව. පුදුම කතාවක් අපේ ඇයිට තියෙනවා. එහෙමනම් මේ කතාව අඩු කරගන්න ඕන. දැන් බලන්න අපි දවසකට කොච්චර කතා කරනවද? ඒ කතා කරන දේවල් වලින් අපිට ප්‍රයෝජනයක් සැලසෙන්නේ වසර දෙක තුනකින් අනිත් හැම දේවක් හැම වචනයක්ම නිෂ්ඵල වචන වැඩක් නැති වචන. එහෙමනම් වචන පාවිච්චි කරනකොට අවශ්‍ය දේ කතා කරලා නිශ්ශබ්ද වෙනවා නම් මේ වචී සංවරය හොඳට ඇති කරගන්න පුළුවන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා දෙතිස් කතා වලින් අයින් වෙන්න ඕන. දෙතිස් කතා කියලා කියන්නේ ඉතින් අපි ඔය හැමදාම කතා කරන කතා ටික. ඔය අපි කතා කරනවා යුද්ධ ගැන කතා කරනවා, හොරු ගැන කතා වෙනවා, නළු නිළියෝ ගැන කතා වෙනවා. ඒවා තමයි ඉතින්. අපේ ජීවිතයේ තියෙන කතා ටික කිව්වම හරියි. මෙන්න මේ කතා වලින් හැකි තාක් අපි අයින් වෙන්න ඕන. මොකද ওই කතා වලින් හොඳට කල්පනා කරලා බලන්න එක්ක ලෝභයක් ඇති වෙනවා නැත්නම් ද්වේෂයක් ඇති වෙනවා. ওই කතා වලින් එක්ක අපි ඇලෙනවා නැත්නම් ගැටෙනවා. දැන් බලන්න අපි මොනවා හරි දෙයක් බලලා රූප වාහිනිය උනත් බලන්න එක්කෝන කොහේ හරි දෙයක් වෙලා නම් අකටයුතු දෙයක් වෙලා නම් අපි ද්වේෂය ඇති කරගෙන බයින්නේ බයිනවා. ඊළඟට ඒකේ හිත මුලා කරන දෙයක් ගැන අපි දන්නේම නැතුව ඇලිලා යනවා. එතකොට බලන්න ඔය දේවල් වලින් වෙන්නේ එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරනවා ධර්මයේ පුරුදු කරගන්න කෙනෙකුට තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න උන කතා 10ක්. මොකද බුදුරජාණන් වහන්සේ කතා කරන්න තහනම් කියලා එහෙම දෘෂ්ටියක් එහෙම එකක් මේ සාසනය තුර නැහැ. කතා කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපි ඔපෙහිවත් සමාදම් වෙන දවස්වලට බොහෝ දෙනෙකුට සම්පූර්ණ කතාව තහනම් කරනවා. මොකද ඒ වගේ දවස්වල ධර්මයේවත් කතා කරන්න ගියොත් වෙන කෙනෙකුට බාධාවක් වෙන නිසා. එහෙමනම් අපි පුරුදු කරගන්න ඕනේ කතා 10 තමයි අල්පේච්ඡ කතා, සන්තුත්ති කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති සුත්ති ඥාන දර්ශන කතා. ඔන්න ඔය කතා 10 තමයි අපි පුරුදු කරගන්න ඕන. දැන් බලන්න අපි අල්පේච්ඡ කතා. මේ කොහොම කතා ටික විස්තර කරන්න වෙලාවක් නැහැ. කොහොම කෙටියෙන් අපි හිතලා බලමු. අල්පේච්ඡ. අල්පේච්ඡ කියනකොට මේ පින්නතුලට හිතෙන්නේ ආවක හාමුදුරුවරුන්ටනේ කියලා හිතෙනවා. නෑ. ඔය ඇත්තන්ටත් මේ අල්පේච්ඡකම හරි හොඳයි. සාමාන්‍ය බලන්න බහු භාණ්ඩිකව අල්මාරි පුරෝගන ඇඳුම් දාගෙන ඉන්නකොට හිතට හරි වදයක්. අවශ්‍ය ප්‍රමාණයේ ඇඳුම් පැළඳුම් ටික තියෙනවා නම් සපත්තු ටික තියෙනවා නම් ඒක පින්නතුනේ හරි සහනයක්. බහු භාණ්ඩික වෙනකොට හිතට හරි කරදරයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට මේ තුන් සිවුරණු දනවා දාන්නේ. සිවුරු තුනයි. නියම විදිහට මහානදම් පුරනවා නම් සිවුරු තුනක් හොඳටම ප්‍රවාහනවා. ඒ මොකද මේ බහුභාණ්ඩික වුණු සිවුරු ගොඩාක් පාවිච්චි කරන්න ගත්තොත් පින්නතොලි හරි කරදරයක් හිතට. ගෙදරක වුණත් බලන්න ගුණෙන්නේ බඩු කුඩ ගහලා තියෙනකොට හිතට මහා අවුලක් නේ. එහෙමනම් මේවා අඩු වෙන්න අඩු වෙන්න අපිට හරි සැහැල්ලුවක් වෙනවා. එහෙමනම් මේ අල්පේච්ඡතාවයේ පිළිබඳව අපි කතා කරන්න ඕන නිතරම. සැහැල්ලු පැවැත්ම ගැන. කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් අල්පේච්ච නම් ඒ ගැන කතා කරනවා. අල්පේච්ච වෙන්න ගිහි පින්නත් එක්ක ඉන්නවා නම් එයා ගැන කතා කරනවා. එතකොට පින්නතුනි දන්නේම නැතුව අපි ඒ පැත්තට තල්ලු වෙලා යනවා. දැන් අපි නිතරම යාළුවෙක් එක්ක රාගමිසිත දෙයක් කතා කරනකොට අපි ඒ පැත්තට ඇදිලා යන්නේ නැද්ද? ඇදිලා යනවා. නිතරම තරහින් මොන මොන හරි කතා කරන නිතරම කේන්ති හිතක් තමයි තියෙන්නේ. එහෙමනම් නිතරම පින්නතුනේ මේ අල්පේච්ඡතාවය පිළිබඳව කතා කරනවා නම් අනිවාර්යෙන්ම අපි ඒ පැත්තට තල්ලු වෙනවා. ඒක තමයි ස්වභාවය. ඊළඟට සන්තුට්ඨිය. සන්තුට්ටි කතාවේ කියලා කියන්නේ ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව කෙරෙන කතාව. අපේ අයට ඕක තියනවාද කියලා හිතා ගන්න බෑ. මොකද සන්තුට්ටි හරි අඩුයි. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න ගන්න. දැන් අපි මේ හැම දෙයක්ම කරන්න ඉගෙන ගන්න, කසාද බඳින්න, ගෙවල් හදන්න, යාන වාහන ගන්න, හැම දෙයක්ම කරන්න සතුටෙන් ඉන්නනේ. හැබැයි අපේ අයට සතුටක් තියනවාද? සතුටක් නැහැ. මොනවා ලැබුණත් මදි. එහෙම කෙනාට පින්නතුනේ මැරෙනකන් සතුටක් නැහැ. එහෙමනම් අපි ඥානවන්ත වෙන්න ඕන. අනේ මේ සන්තෝෂෙන් ඉන්නයි මෙච්චර දුක් විඳින්නේ. මම මේ කියන්නේ අනවශ්‍ය විදිහේ සතුටකින් නෙවෙයි, සැහැල්ලුවෙන් ඉන්න බෑ. ඒ ලැබිච්ච දෙයකින් සතුට වෙන කෙනාට නිවන් දකින්නත් ලේසි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා ලැබිච්ච සිවුරකින් සතුට වෙන්න. ලැබිච්ච පින්නපාතයකින් සතුට වෙන්න. අනේ අද මට මේක ලැබුණේ අරක ලැබුණේ මේවා පෝෂ්‍යදායක නැහැ. එහෙම හිතුවොත් එහෙම හැමදාම දුකෙන්නේ. ලැබෙන පින්නපාතයකින් සතුට වෙන්න. ලැබෙන සේනාසනයකින් සතුට වෙන්න. ඔය ආර්ය වංශ සූත්‍රයේ උගන්වන්නේ ඔය ටික. එහෙමනම් පින්නතුනේ සන්තුෂ්තිය කියන එක අපි පුරුදු කරගන්න ඕනේ සමහර විට ධර්මයක් හැටියට නෙවෙයි සමහර බටහිර අයට තියෙනවා පින්නතුනේ අපිට වඩා සන්තුෂ්තිය. ලැබਿੱච්ච දෙයකින් සතුටු වෙලා එයාට දන්නවා ඒ පංචකාමේ හරි විඳින්න දානවා. අපේ අය ඒක දන්නේ නැහැ. ඒ නිසා මේ සන්තුෂ්තිය කියන එක හරි වැදගත් දෙයක්. ලැබਿੱච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව කතා කරනවා. එතකොට අපි ඒක ඒ தත්තට හුරු වෙනවා. ඊළඟට අපි විවේකයේ පිළිබඳව මේ විවේකයේ කියන එක නිවන් දකින්න කොච්චර අවශ්‍යද? සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ඉලක්කේ කරා යන්න නම් අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ආරණ්‍යයකට යන්න කියනවා. සර්වාණ විවේකී අවශ්‍යයි. නැත්තම් රුක්ෂ මූලයකට ගහක් මුලකට කවුරුත් නැති දැනකට. තමන්ගේ නිවස හරි ශුන්‍යාගාරයක් විවේකස්ථානයක් කරගන්න කියනවා. එහෙම විවේකයක් නැත්තම් නිවන් දකින්නේ කොහොමද? මේ අල්ලන්න අමාරු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අල්ලන්න විවේකයේ කියන එක 100%ක් තියෙනවා. එහෙනම් ඒ විවේකයේ පිළිබඳව අපි කතා කරන්න ඕනේ. විවේක තියෙනවනේ තුනක්. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. ඉතින් කාය විවේකය කියලා කියන්නේ හොද කලාවේ අනවයනවා ඒවත් වටිනවා. චිත්ත විවේකය කියලා කියන්නේ නීවරණයටපත් කරන අප්‍ර සමාපත්ත උපදව ගන්නවා. ඊළඟට හිතට හොඳ සමාහිත භාවයක් ඇති කරගන්න ඒක විවේකයක්. උපදී විවේකය කියලා කියන්නේ නම් නිවනට කියන නම. මේවා අපි කතා කරන්න ඊළඟට අසංසංක කතා. ඒ සංසර්ග පහක් තියෙනවනේ. ඒ සංසර්ග පහ තමයි දස්සන සංසර්ග, ශ්‍රවණ සංසර්ග, සමුල්ලාප සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග. දැන් බලන්න දස්සන සංසග්ග අපි ප්‍රිය කරන අය දකින්න හරි කැමතියි. තමන් ප්‍රිය කරන අයගේ ඡායාරූප තමන්ගේ පර්ස් එකේ දාගෙන ඉන්නවා. නිතර දෙවිද දකින්න. තාක්ෂණයේ දින නිසා දැන් තමන් ප්‍රිය කරන අය වීඩියෝ කෝල් එකක් කරන් තමයි කතා කරන්නේ. ඒ මොකද ඒගොල්ලෝ දකින්න කැමතියි. මම මේ කියන්නේ දකින්න එපා කියන එක නන් නෙවෙයි. හැබැයි ඔකට ඇබ්බැහි වුණොත් හරි ප්‍රඥාව. එහෙම අයට පින්නතුනේ අතහැරලා යන්න අමාරු. ඊළඟට ශ්‍රවණ සංසංග කියලා කියන්නේ තමන් ප්‍රය කරන කෙනාගේ හඬ නිතර නිතර ඇහෙන්න ඕන. gederin එළියට යනකොට gederin ඉන්න කෙනාගේ හඬ ඇහෙන්න ඕන. ඒක තමයි ශ්‍රවණ සංසංග. ඕවා ඉතින් බැඳීම්. ඊළඟට සමුල්ලාප, අල්ලාප, සල්ලාපය දෙන්න කැමතියි. සම්භෝග සංසබ්බ. ඒ තමන් ප්‍රිය කරන අය දීපුවම පරිභෝග කරන්න කැමති. ඉතින් මේවා පින්නතුනේ අන්තිමට ඉවර වෙන්නේ කාය සංසර්ගයෙන් තමයි. ඉතින් එහෙමනම් මෙන්න මේ සංසර්ග මේවා පිළිබඳව කතා කරන්න ඕනේ. ඊළඟට වීර්ය පිළිබඳව කතා කරන්න ඕනේ, සීලය පිළිබඳව කතා කරන්න ඕනේ. සමාධිය පිළිබඳව කතා කරන්න ඕනේ ප්‍රඥාව පිළිබඳව කතා කරන්න ඕනේ නිවන පිළිබඳව කතා කරන්න ඕනේ නිවන පිළිබඳව නිතර දෙවේලේ කතා කරනවා නම් අනේ නිවන් දකින්න අවංක ආශාවක් ඇති වෙනවා. පුදුම ධර්මච්ඡන්දයක් ඇති වෙනවා. දැන් අද අපේ අය පින්නතුනි නිවන් සප ලැබේවා කියනකොටම සාදු කියවෙනවා. හැබැයි උපදින්න කියනකොට ටිකක් මූණ සවුත් වෙනවා. උපදින්නත් ඕන නිවන් දකින්නත් ඕන. ඒක වෙන්නේ නැහැ නේ. සමහර උපදින්න නැතුව ඉන්නවට කැමති නැහැ. එහෙමනම් ඒකට හේතුව තමයි ධර්මඥානෙ නෑ නිවන ගැන ගන්නෙ නෑ. දැන් බලන්න මේ ලෝකේ හැම තැනම මහ දුක් ගොඩක් නේ. හැම තැනම ගිනි ගන්නවා, පත්තු වෙනවා. ඒ පත්තු වීම පින්නතුනේ කොතනක් තියෙනවා. ගිනි ජාලා 11කින් පත්තු වෙනවා. රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න, ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න ශෝක ගින්න, පරිදේව ගින්න, දුක් ගින්න, දුම්නස් ගින්න, උපායාස ගින්න මේ ගිනි ජාලා 11න් මනුස්ස ලෝකෙ ගිනි ගන්න නැද්ද? ගිනි ගන්නවා. දිව්‍ය ලෝකත් එහෙමයි, බ්‍රහ්ම ලෝකත් ගිනි ගන්නවා. ඊළඟට පින්නතුනේ අපාය ගැන කියන්නම දෙයක් නැහැ. මේ ගිනි ගැනීම නැති එකම තැනක කොහෙද? නිවන. එහෙම හිතනකොට ඒ සනසිල්ල ගැන හිතනකොට නිවන් දකින්න හිතෙන්නේ නැද්ද? හිතෙනවා. එහෙමනම් නිවන පිළිබඳ අපි කතා කරන්න ඕන. මෙන්න දස කතා. කතා කරනවා නම් තථාගත ශ්‍රාවකයෙකුට තියෙන කතා. අල්පේච්ඡ කතා ආදී මේ කතා 10යි. එහෙනම් මේ වාගෙන් හොඳට මෝරන්න ඕන. ඊළඟට තුන්වෙනි කාරණේ දැන් අපි කිව්වේ හතරවෙනි එක තමයි වීරියෙන් මෝරන්නට ඕන. වීරිය කියලා කියන්නේ ඇත්තටම අකුසල යටපත් කරන්න තියෙන චිත්ත ශක්තිය. කුසල් උපදව ගන්න තියෙන සිතේ තියෙන ශක්තිය. ඕක තමයි වීරිය. ඔබ චෛතසිකයක්. චෛතසිකයක් කියලා කියන්නේ සිතුවිල්ල. එහෙමනම් මේ වීරිය හොඳට දියුණු කරගන්න ඕන, හදාගන්න ඕන. දැන් මෙතෙන් තාවනම් බනහන්දාවනම් ඒ වැඩේ කරගෙන යන්න බැරි නම් එයාට වීරිය නැහැ. දැන් මේ බණ අහන වෙලාවේ එක එක දේවල් මතක් වෙනවා නම් කය මෙතන තියෙන හිත වෙන තැනක තියාගෙන ඉන්නවනම් වීරිය බිඳුවක්වත් නැහැ. විහාරයකට ගියාම කෙනෙකුගේ ඇඳුමක් ගැන අපිට පේනවනම් එයා ඇඳලා ඇවිල්ලා තියෙන විදිය හොඳ නැහැ. එයාගේ කතාව හොඳ නැහැ. ඒ කෙනාට වීරිය නැහැ. වීරිය තියෙන Tamanගේ පංසලට වඳින්න නම් භාවනා කරන්න නම් ඒ වැඩේ හරියට කරගෙන යනවා නම් අන්න වීරියවන්තයෙක්. එහෙමනම් වීරියෙන් හොඳට මෝරන්න ඕන. අවසාන එක තමයි ප්‍රඥාවෙන් මෝරන්නට ඕන. ප්‍රඥාව කියලා කියන්නේ ඉතින් මේ සල්ලි හම්බ කරන ප්‍රඥාව නෙවෙයි. උදයත්ත ගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙනම් දැන් මේ කාරණා පහ පින්නතුනි පැහැදිලි. මොනවද මේ කාරණා පහ? කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මෝරන්නට ඕන සීලෙන් මෝරන්නට ඕන දස කතාවත්වයෙන් මෝරන්නට ඕන වීරියෙන් මෝරන්නට ඕන ප්‍රඥාවෙන් මෝරන්නට ඕන මේ කරුණු පහෙන් මෝරලා කරුණු හතරක් දිනු කරන්න ඕන වැඩ පිළිවෙල මොනවද දැන් දිනු කරන්න තියෙන කරුණු හතර පළවෙනි එක තමයි අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය අසුභය පුරුදු කරන්න කියනවා මොකටද රාගය නැති කරන්න එහෙමනම් මේ රාගය නැත්තම් මේ කාමච්ඡන්දේ ලෝභය තෘෂ්ණාව ඔය නොඑක් නම් වලින් හඳුන්වන මේ බැඳීම ගලවන්න නැතුව අපිට උපදීම නවත්තන්න බෑ කවදා හරි ආසාව නැතිවෙච්ච දාට තමයි අපිට පුළුවන් මේ ඉපදීම නවත්තන්න. එහෙමනම් මේ රාගයේ පින්නතුනේ හරියම සූක්ෂම එකක්. ඒක නැති කරගන්න මේ පිළිබඳව අපි හොඳට කරුණු තේරුම් ගන්න ඕන. එහෙමනම් මෙන්න මේ කියන බැඳීම නැති කරන්ට අපි අසුබය පුරුදු කරනවා නම් ඒක ලොකු උපකාරයක් වෙනවා රාගය නැති කරන්න. නත්ති ඒතා දිසම් මිත්තං යථා කායගත සති තේරගතා පාළි සඳහන් වෙනවා අනන්ත මාහිමියන් වහන්සේ වදාරනවා රාග ප්‍රහාණයට අසුබය තරම් මිතුරෙක් නැත එහෙනම් අසුබය කියන එකක් පුරුදු කරන්න ඕන ඉතින් එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම මේක හිතට ගන්න ගිහියන්ට අසුබ භාවනාව කැප නැහැ කියලා එහෙම කොතනවත් නැහැ මේ අත්තන්ට මේක හරිය වටිනවා පින්නතුන් අහලා තියෙනව නේද? සාමාන්‍යයෙන් අපේ සාහිත්‍ය අපේ ත්‍රිපිටකයේ සමහර බණ කතා තියෙනවා හිසකෙස් බානකොටම නිවන් අවබෝධ කළා කියලා ගොඩාක් කතා තියෙනවා. පින්නතුන් හිසකෙස් බානකොටම නිවන් අවබෝධ කළා කියලා සඳහන් වන්නේ කෙස් සවුල් බානකොට කෙස් ටිකක් අතට දීලා මේ පටික්කුලේ පිළිකුණ මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කරනකොට පින්නතුනි ඒ මොහොතේම නිවන් දකිනවා. දැන් බුදුරජාණන් වහන්සේ දා පැවිදි කරපු විදිහ තමයි අදත් පැවිදි කරන්නේ. අද වුණත් මහාන කරනකොට කෙනෙක් මුල්ම කෙස්වද කපලා අතට දෙනවා භාවනා කරන්න පටික්කුඩ මනසකාරය වඩන්න. ඉතින් මහාන කරනකොට මුලින්ම දෙන කර්මස්ථානය තමයි තච පංචක කර්මස්ථානය. කියන්නේ කේසා ලෝමා නකා දන්තා තතු මේ විදිහට අනුලෝම ප්‍රතිලෝම ගුරුවරයා කියවනවා. මේ සිවුර කරට දානකොටම කරන්නේ ඕක. එහෙනම් කොතර මේක වටිනවද කියලා හිතන්න. එහෙනම් පින්නතුනි අසුබ භාවනාව පුරුදු කරන්න මේ දෙතිස් ගුණපය අනුව. ඊළඟට මෙත්තා භාවේ සම්බා ව්‍යාපාදස්ස පහනාය. මෛත්‍රිය ප්‍රගුණ කරන්න කියනවා මොකටද? ව්‍යාපාදේ නැති කරන්න. එහෙනම් අපේ ගොඩාක් අය හිතන්නේ මේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ මේ පුංචි අය කරන එකක් කියලා. දැන් එහෙම භාවනා කරන අයගේ මතයක් තියෙනවා. ඒක ලොකු වැරදීමක්. මේ පටිගය කියන මේ ව්‍යාපාදේ නැති කරන්න. අපිට තියෙන ප්‍රධානම කෙලෙස් දෙකනේ ඇලෙනවා ගැටෙනවා. ඇලීම නැති කරන්න අසුබය, ගැටීම නැති කරන්න මෛත්‍රිය. ඊළඟට පින්නතුනේ දැන් අපි කොච්චරවත් අනිත්‍යයි දුකයි අනාත්මයි ඊළඟට පංචස්කන්ධය ගැන ආයතන ගැන ඕවා හරියට කතා වෙනවා. හැබැයි අවබෝධයක් නැහැ. ඒකට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. මේ හිත විප්සිටව තියාගෙන යථාර්ථය දකින්න බෑ. හිතේ කුණු ගොඩක් තියාගෙන පින්නතුනේ අනිත්‍යයි අනිත්‍යයි කියන වචනයක් විතරයි. එහෙමනම් හිත පිරිසුදු කරගන්න ඕනේ. හිතේ නීවරණ යටපත් කරගන්න ඕන. හිත ඒකාග්‍රතාවයක හොඳ සමාධියක තියාගන්න ඕන. අන්න ඒ සඳහා කියනවා ආනාපාන සති භාවේ තබ්බා විතක්ක සමුච්ඡේදාය. ආනාපාන සතිය ප්‍රගුණ කරන්න කියනවා බුදුරජාණන් වහන්සේ මොකටද? මේ විතර්ක විචිත්ත භාවය නැති කරගන්න. මේ පිළිබඳව කතා කරන්න වෙලාවක් නෑ. ආනාපාන සතිය පිළිබඳව පින්නතුලා දන්නවන්නේ. අද ලෝකේ ප්‍රචලිතම භාවනාව තමයි මේ හුස්ම රැල්ල හා සම්බන්ධව කෙරෙන භාවනාව. ලෝකේ බෞද්ධ අබෞද්ධ නොඑක් රටවල් වල පින්නතුනේ මේ භාවනා සෙන්ටර් තියෙනවා. ඒ තරම් බොහෝ දෙනා මේ ආනාපාන සති භාවනාව කරනවා. එහෙනම් සෑම බුදු කෙනෙක්ම ඒ උතුම් උත්තරීතර තත්වයටපත් වෙන්න පාදක කරගන්න මේ ආනාපාන සතිය. එහෙනම් අපි මේ හුස්ම රැල්ල හා සම්බන්ධව කිරීම භාවනාව ටිකක් කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් මේ සඳහා විශේෂ පුහුණුවක් නැත්නම් පූර්වක් පුතයක් තියෙනවා. අනිත් භාවනාව වගේ යන ගමන් කරන්න බෑ. වාඩි වෙලා හොඳට උඩුකය කෙලින් තියාගෙන ස්වභාවික හුස්ම රැල්ලට හිත දාගෙන කරන භාවනාවක්. ආනාපාන සතිය පුරුදු කරන්න කියන හිත තැම්පත් කරගන්න. අන්තිමට වදාරනවා අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගතාය. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න කියන මොකටද? ආත්ම සංඥාව නැති කරන්න මම කියන සංඥාව නැති කරන්න මාන්නේ නැති කරන්න. උත්තරයි වැඩ පිළිවෙල. එහෙමනම් අපිට මේ පංච උපාදානස්කන්ධයේ ආයතන මේවා අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන් නේද? එහෙම අනිත්‍ය වශයෙන් දකිනකොට පින්නතුනේ අපිට යථාර්ථය කරා යන්න එක ලොකු උපකාරයක් වෙනවා. එහෙමනම් දැන් මේ දේශනාව සංක්ෂේප වශයෙන් ගත්තොත් මුලින් කල්යාණ මිත්‍ර සම්පත්තිය හදාගත්තා, සීලවන්තකම හදාගත්තා, කට පාලනය කරගත්තා, අවශ්‍ය දේ පමණක් කතා කළා. හොඳට වීරිය දියුණු කළා, ප්‍රඥාව දියුණු කරගෙන ගිහ යම් තරමකට පරිපූර්ණ වශයෙන්ම කරන්න කියනව නෙවෙයි. යම්කිසි මට්ටමකට මේවා දිනු කරගෙන රාගය නැති කරන්න අසුබය පුරුදු කරනවා, ද්වේෂය නැති කරන්න මෛත්‍රිය ප්‍රගුණ කරනවා. විචිත්තකම, නොසන්සුන්කම නැති කරගන්න ආනාපාන සතිය ප්‍රගුණ කරනවා. මම කියන සංඥාව නැති කරගන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා. ඉතින් මේ ටික කරගන්න පුළුවන් නම් එයාට වහවහාම නිවන සමීපයට යන්න බැරි කමක් නැහැ. ඒකයි මම කිව්වේ සාමාන්‍ය ජීවිතයේ ඉඳලා නිවන දක්වා මැදිලා යන දේශනාවක්. මේ දේශනාවත් යම් තරමකින් හරි පින්නතුන්ලාට මේ ධර්මයේ කරා යන්නට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මේ දිනවල පින්නතුනේ මුළු ලෝකයේම බලපාලා තියෙන මේ කොරෝනා වසංගත තත්ත්වය දුරු කර ගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදයේ අපි নিরතුරුවම ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් ලංකාව අපේ රට මේ දිනවල මේ වුදුරෙන් බොහොම පීඩාවට පත් වෙනා සිටින අවස්ථාවක් ඉතින් වික්ෂුන් වහන්සේලා හැටියට මහා සංඝරත්න හැටියට අපි පින්නතුලාට විශේෂයෙන් මතක් කරනවා පුලුවන් තරම් පිරිත් සද්ධායනා කරන්ට ඉතින් ධර්මයේ පැත්තෙන් ධම්මෝසද සමන්නක් යේ සම්පිවත බික්කෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මෝසදේ තරම් ඖෂධයක් නැහැ. ඒ නිසා රතන සූත්‍රය, ඒ වගේ බොජ්ජංග සූත්‍ර දේශනා, ඒ වගේම පිණුතුන් දජංග සූත්‍රය වැනි සූත්‍ර දේශනා හැකිතා. ඡන්ද පිරිතත් ඉතාම හොඳයි. මේ වගේ පිරිත් පුළුවන් තරම් සත්‍යයනා කරන්න තමන්ටත් ඒ වගේම රටටත් ලෝකයටත් ඒ තුලින් සෙත් ප්‍රාර්ථනා කරන්න. ඉතින් එහෙමනම් මේ සියලු දුර වලින් දුරවන්නට ඒ වගේම ඒ සඳහා ඇත්ත කැප වෙලා වැඩ කරන සියලු දෙනාටමත් තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනාව පිටුවා ගනිමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති